විශේෂයෙන්ම මේ පින්වත් පිරිස හැම කෙනෙක්ම දන්නවා මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනා මුල් කරගෙන තමයි විශේෂයෙන්ම මේ ධර්ම දේශනා හැම එකක්ම සිද්ධ වෙන්නේ. දැන් මේ වෙනකොට මේ පින්වත් පිරිස විශේෂයෙන්ම මේ මජ්ක්‍ධිම නිකායේ ඇතුළත් සූත්‍ර දේශනා කිහිපයක්ම මේ වෙනකොට ශ්‍රවණය කරලා ඉවරයි. විශේෂයෙන්ම මූල පණ්ණාසකේ සඳහන් වෙන සූත්‍ර දේශනා 50කට ආසන්න ඒ සූත්‍ර කිහිපයක්ම මේ වෙනකොට මේ පින්වත් පිරිස පිළිවෙලකට ශ්‍රවණය කරමින් ඒ දේවල් පිළිබඳ යම් යම් ආකාරයක සටහන් පවා සමහර විට ඇති කරගනිමින් මේ වන විට ඒ සූත්‍ර දේශනා මතක තබා ගැනීමේ පහසුවට කෙටි සටහන් පවා සමහර අය සකස් කර ගනිමින් බොහෝම උනන්දුවෙන් ශ්‍රද්ධාවෙන් මේ සූත්‍ර දේශනා මාලාවට සම්බන්ධ වෙන බව බොහෝ විට අපි දන්නවා. ඉතින් විශේෂයෙන්ම මේ වෙලාවේ මේ පින්වත් පිරිස මේ සූත්‍ර දේශනාව ආරම්භයේදීත් අපි ආරාධනා කරනවා ඊටමත් ශ්‍රද්ධාවෙන් ඒ වගේම බොහෝම නුවණින් සිහියෙන් වීරියෙන් යුක්තව මේ දේශනාවත් ශ්‍රවණය කරමින් මේ දේශනාවේ අදාළ ධර්ම කාරණා තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න ඒ අවවාදය මේ පින්නතුන්ට දෙමින් මේ දේශනාවට අපි අවතීර්ණය වෙනවා අද අපිට සාකච්ඡා කරන්නට තියෙන සූත්‍ර දේශනාව තමයි මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයේ චූල යමක වග්ගයේ සඳහන් වන හත්වෙනි සූත්‍ර දේශනාව. ඒ කියන්නේ චූල යමක වග්ගයේ යටතේ සංග්‍රහ වෙන සූත්‍ර දේශනා 10න් හත්වෙනි සූත්‍ර දේශනාව තමයි විමංශක සූත්‍රය කියලා කියන්නේ. මේ විමංශක සූත්‍රය කියලා කියන්නේ අපිට බොහෝම වැදගත් සූත්‍ර දේශනාවක්. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන ස්වාමින් වහන්සේලා ආමන්ත්‍රණය කරමින් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේව හඳුනගන්නට පුළුවන් ක්‍රමය විග්‍රහ කරලා දේශනා කළ බොහෝම වටින සූත්‍රයක් තමයි විමංශක සූත්‍රය කියලා කියන්නේ. සමහර විට මීට කලින් තවත් ස්වාමින් වහන්සේලාගෙන් පොතපත ආශ්‍රයෙන් දහම් ලිපි වලින් ධර්ම සාකච්ඡාවලින් මේ සූත්‍ර දේශනාව පිළිබඳව දැනගත්ත උදවිය ඉන්නට පුළුවන්. ශ්‍රවණය කරපු අය ඉන්නට පුළුවන්. මේ සූත්‍ර දේශනාව පිළිබඳව යම් දැනුමක් තියෙන පිරිස මේ දේශනාව ශ්‍රවණය කරනවා වෙන්නට පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ නිතර මතක් කළ දෙයක් තමයි තමන් යම් ධර්මකාරණයක් කලින් අහලා තිබුණත් ඒ ධර්මකාරණය කලින් අහලා නොතිබුණත් ආදුනික මානසිකත්වයක් ඇති කරගෙනම ඒ දේශනාව ශ්‍රවණය කරන්නට ඕන. එකපාරක් නෙමෙයි. සිය දහස් වතාවක් යම් ධර්මකාරණයක් අහලා තිබුණත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ කාරණය නැවත ශ්‍රවණය කරනකොට ආදුනික මනසකින්ම ඒ දේශනාව ශ්‍රවණය කරන්නට කියලා. එතකොට මේ පින්වත් පිරිස කල්පනා කරන්නට ඕන මේ වීමංශක සූත්‍රය මේ පින්වත් පිරිස බොහෝම උනන්දුවෙන් බොහෝම ගෞරවයෙන් ශ්‍රවණය කරන්නට කල්පනා කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩ වාසය කරන වෙලාවක ස්වාමින් වහන්සේලා ආමන්ත්‍රණය කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි කවදාකවත් කෙනෙකුගේ හිතක් නුවණින් දකින්නට බැරි කෙනෙක් ඉන්නවා නම් ඒ කියන්නේ පරසිට දැනගැනීමේ නුවණ නැති කෙනෙකුට කොහොමද තමන්ගේ ඉදිරියේ ඉන්න කෙනා ඒ කෙනාගේ తত্ত্বය මොන වගේද ඒ කෙනා මොන මොන වගේ හැසිරීම් වලින් යුක්තයිද කියලා ඒ කෙනාව හඳුනා ගන්නට අවශ්‍ය නම් ඒ කෙනාව තේරුම් ගන්නට අවශ්‍ය නම් ඒ කෙනාගේ චරිත ලක්ෂණ දැනගන්නට ඕන නම් කොහොමද ඒ කෙනා ගැන විනිශ්චයකට එන්නේ කොහොමද ඒ කෙනාව හඳුනගන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලාගෙන් අහනවා ඉතින් මේ බුදුරජාණන් වහන්සේ ඒ විදියට ඇහුවයින් පස්සේ ස්වාමින් වහන්සේලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ ඔබ වහන්සේ තමයි අපි ප්‍රමුඛ කොට සිටින්නේ බුදුරජාණන් වහන්සේමයි සියල්ල දන්නේ ඒ නිසා භාග්‍යවතුන් වහන්සේම අපට මේ කාරණය වටහලා දෙනවා නම් තේරුම් කරලා දෙනවා නම් බොහෝම හොඳයි කියලා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා ආරාධනා කරනවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ලෝකේ කෙනෙකුට තමන් ඉදිරියේ ඉන්න කෙනාව තමන් ඉදිරියේ ඉන්න කෙනාව හඳුනා ගන්නට උවමනා වුණොත් ඒ කෙනාව තේරුම් ගන්න උවමනාවක් තියෙනවා නම් ඒ කෙනාව තේරුම් ගන්න ඒ කෙනාව හඳුන ගන්න තරම් එයාට පරසිට හඳුන ගැනීමේ නුවණක් නැත්තම් ඒ කියන්නේ පරචිත්ත විජාග්නන ඥානය නැත්නම් අනිත් අයගේ සිත් විනිවිද දකින්නට පුළුවන් ඥානය නැත්නම් ඒ කෙනාව හඳුනගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා ආන්ගේ ක්‍රමයට නුබලා සාසුන් වහන්සේව හඳුනගන්න ඕන එතකොට මේ වීමංශක සූත්‍රය කියලා කියන්නේ අපිට බුදුරජාණන් වහන්සේව හඳුනගන්න තියෙන ක්‍රමය. බුදුරජාණන් වහන්සේ විසින්ම කියලා දුන්න බොහෝම වටින සූත්‍රයක් තමයි වීමංශක සූත්‍රය කියලා කියන්නේ. එතකොට මේ සූත්‍රයට අනුව අපිට තේරුම් ගන්න පුළුවන් කොහොමද අපි බුදුරජාණන් වහන්සේව හඳුනගන්න ඕන කොහොමද අපි ශාස්ත්‍රුන් වහන්සේ නමක්ව හඳුනගන්න ඕන කියලා අපිට මේ සූත්‍රයෙන් මනාව පැහැදිලි කරගන්න පුළුවන්. දැන් විශේෂයෙන්ම අපි කල්පනා කරන්න ඕන අපි බොහෝ විට ගුරුවරයෙක් තෝරගන්නකොට, කල්යාණ මිත්‍රයෙක් තෝරගන්නකොට අපි සමහර විට ඒ කල්යාණ මිත්‍රයා තෝරගන්නේ අනිත් අයගෙන් අහලා අනිත් අයත් ගරු කරනවා නම් ඒ වගේම අපට විශ්වාසවන්ත අය පුද සත්කාර කරනවා නම් ඒ අය අපේ හිතේ විශ්වාසයක් ඇති කරනවා නම් අපි සමහර විට ඒ කෙනා අපේ සාස්ත්‍රෝන් හැටියට අපේ ගුරුවරයා හැටියට අපේ කල්යාණ මිත්‍රයා හැටියට අපි පිළිගන්න උත්සාහ කරනවා. නමුත් විශේෂයෙන් කල්පනා කරන්නට ඕන ඒ විදිහට අපි ගුරුවරයෙක්, ශාස්ත්‍රවරයෙක්, කල්යාණ මිත්‍රයෙක් තෝරගන්නවා නම් ඒක බොහෝ විට අපේ තුල තියෙනා වූ මුලාවක්. දැන් විශේෂයෙන්ම අපි කල්පනා කරන්නට ඕන දෙයක් තියෙනවා අන්‍ය ආගම්වල බොහෝ විට තියෙන්නේ ශාස්ත්‍රවරයෙක් තෝරගන්නකොට භක්තිය. දැන් භක්තිය කියලා වචනයක් තියෙනවානේ. ඒ භක්තිය කියලා කියන්නේ මොකක්ද? භක්තිය කියලා කියන්නේ පින්වත්නි බය කියන එකයි. ඒ භක්තිය කියලා කියන්නේ බුද්ධ ධර්මයේ තුල වර්ණනා කරන දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කොතනකවත් භක්තිය වර්ණනා කරන්නේ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට හෝ ධර්මයට හෝ ආර්ය මහා සංඝයාට බය නිසා පැහැදෙන්න කියලා කොතනකවත් වර්ණනා කරන්නේ බුදුරජාණන් වහන්සේ වර්ණනා කරන්නේ ශ්‍රද්ධාවෙන් තෙරුවන් සරණ යන්න ඕන. ඒ කියන්නේ කරුණු දැන කරුණු නුවණින් විමසලා දැනගෙන ඒ කරුණු එසේ කියලා Tamanට තේරෙනවා නම් අන්න පැහැදෙන්න කියනවා. දැන් ධර්මයේ උනත් කියන්නේ එව බලව. ඇවිත් බලන්න. ඇවිත් බලලා මේ ධර්මයේ ක්‍රියාත්මක වෙලා ප්‍රතිඵල තියෙනවා නම් ධර්මයේ පැහැදෙන්න කියනවා. ඒතකොට අන්‍ය ආගම්වල ඒ ශාස්ත්‍රවරු ඒ දර්ශනය තුල කියන්නේ අනිවාර්යයෙන්ම මේක මෙහෙමමයි පිළිගත යුතුයි. අන්න එතන බයක් ඇති කරන. එතන තැති ගැනීමක් ඇති වෙනවා. එතකොට අපි නුවණින් විමසන්න ඕන දෙයක් එතනත් බය කියලා කියන්නේ පින්වන්නේ අකුසලයක්. යම් තැනක බය තියෙනවා නම් ඒක අකුසලයක්. දැන් ධර්මයේ බය ඇති කරගන්න ඕන තැන් විස්තර කරනවා. බුද්ධ ධර්මයේ අපේ බුදුරජාණන් වහන්සේ බය ඇති කරගන්න ඕන තැනක් දේශනා කරනවා. ඒ බය ඇති කරගන්න ඕනේ මොකේටද? අකුසලයට. අකුසලයට බය වෙන්න ඕන වගේම ශාසුන් වහන්සේටවත් ධර්මයටවත් ආර්ය මහා සංඝරත්නයටවත් බය ඇති කරගන්න කියලා කොතනකවත් දේශනා කරන්නේ එහෙනම් මේ බුද්ධ ධර්මයේ තුල බුදුරජාණන් වහන්සේ වර්ණනා කරන්නේ කරුණු විමසීමෙන් යුක්තව පැහැදීම තමයි මේ ශාසනය පුරාවට වර්ණනා කරන්නේ ඒක තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. එතකොට එහෙනම් මේ සූත්‍රය එකින් එක එකින් එක කාරණා අපි පැහැදිලි කරගන්නකොට මේ පින්නතුන්ට තේරුම් ගන්න පුළුවන් මේ වේමංශක සූත්‍රයට අනුව බුදුරජාණන් වහන්සේව හඳුනගන්නේ කොහොමද? එමන් නැත්නම් අපි ශාස්ත්‍රුන් වහන්සේ හඳුනගන්නේ කොහොමද කියන කාරණය. එතකොට බුදුරජාණන් වහන්සේ පළවෙනියටම දේශනා කරනවා මහණෙනි නුඹලාට ශාස්ත්‍රුන් වහන්සේ හඳුනගන්න උවමනා නම් ශාස්ත්‍රුන් වහන්සේ සරුවාඥයිද කියලා Tamanට තේරුම් ගන්න ඕන නම් ශාස්ත්‍රුන් වහන්සේගේ කාය කර්ම වාක් කර්ම පිරික්සන්න වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරනවා කෙනෙකුට බුදුරජාණන් වහන්සේ හඳුනගන්නට වෙද්දී පළමුවෙන් මෙයා කරන්නට ඕන ඇහැ පාවිච්චි කරලා බුදුරජාණන් වහන්සේ හඳුනගන්න ඕන තැන් තියෙනවා. ඒ වගේම තමයි කන් දෙක පාවිච්චි කරලා ශාස්ත්‍රුන් වහන්සේ හඳුනගන්න ඕන විදිහක් තියෙනවා. කොහොමද? ඇහැ පාවිච්චි කරලා කොහොමද බුදුරජාණන් වහන්සේ හඳුනගන්නේ? ඇහැ පාවිච්චි කරලා බුදුරජාණන් වහන්සේ හඳුනගන්නේ පිරික්සන්න කියනවා හොඳට බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන ඉන්න කියලා කියනවා බුදුරජාණන් වහන්සේගේ කාය කර්ම දිහා මොනවාද කාය කර්ම කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ මේ කය භාවිතා කරලා කරන දේවල් කුසල සහගතද අකුසල සහගතද කියලා විමසීමෙන් ඉන්න කියනවා. ඒ වගේම තමයි කන් දෙක පාවිච්චි කරලා බුදුරජාණන් වහන්සේ ගැන විමසන්න කියනවා. කොහොමද බුදුරජාණන් වහන්සේගේ වචන බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන වචන වාක් සමාචාරය කුසල සහගතද අකුසල සහගතද කියලා නුවණින් විමසන්න කියලා කියනවා. අන්න එහෙම නුවණින් විමසනකොට කෙනෙකුට තේරෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ කාය සමාචාර අපිරිසිදුයි. බුදුරජාණන් වහන්සේගේ වාක් සමාචාර අපිරිසිදුයි කියලා අන්න එහෙනම් තේරුම් ගන්න කියනවා බුදුරජාණන් වහන්සේ ਸਰවාඥ නොවන බව. බුදුරජාණන් වහන්සේගේ ඒ කාය කර්ම අපිරිසිදු බව, වාක් කර්ම අපිරිසිදු බව. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ කාය කර්ම විමසනවා නම් වාක් කර්ම විමසනවා නම් ඔහු බුදුරජාණන් වහන්සේට පැහැදෙන එකමයි කරන්නේ. තථාගතයන් වහන්සේට පැහැදෙන එකමයි කරන්නේ. ඇයි? බුදුරජාණන් වහන්සේගේ කාය කර්ම ඒකාන්තයෙන් යහපත්. බුදුරජාණන් වහන්සේගේ වාක් සමාචාර ඒකාන්තයෙන් යහපත්. පිරිසිදුයි. කුසල සහගතයි. මොන එතකොට මේ පින්වත් පිරිස කල්පනා කරන්න ඕන අන්න විශේෂයෙන් අපි අවධානය යොමු කළ යුතු තැන. බලන්න බුදුරජාණන් වහන්සේ කොතනකවත් බුදුරජාණන් වහන්සේ පළමුවෙන් කිව්වේ නෑ මගේ කාය සමාචාර වාක් සමාචාර පිරිසිදුයි ඒ ඒ ඒ පිළිබඳ ආය අමුතුවෙන් විමසීමක් කරන්න අවශ්‍ය නැහැ. ඒ පිළිබඳ විමසන්න යනවා නම් බුදුරජාණන් වහන්සේ ගැන තියෙන සැකයක් ඒ නිසා එහෙම වුණොත් නුඹලා නිරේගාමි අපාගාමි ඒ නිසා ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි පළමුවම පැහැදීම ඇති කරගත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ නීති පැනෙව්වේ නැහැ. මොකක්ද බුදුරජාණන් වහන්සේ මේ විමාංශක සූත්‍රයේ දේශනා කරන්නේ? භාග්‍යවතුන් වහන්සේ ගැන විමසන්න කියනවා. අන්න ආරාධනා කරනවා විමසන්න කියලා බුදුරජාණන් වහන්සේ ආරාධනාවක් කරනවා ඒ නිදහස තියෙනවා. නමුත් අපි දන්නවා සමහර ආයතනවල සමහර ආගම්වල ඒ වගේම තමයි සමහර සාස්ෘවරු ඒකාන්තයෙන් මේ පිළිගත යුතුයි මේ පිළිගත්තේ නැත්නම් ඔබගේ තියෙන පාපී දෘෂ්ටියක් කියලා ඔවුන් ඒ ධර්මයේ තුල හිර කරනවා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ තියෙන ඒ සාස්ෘවරයා තෝරා ගැනීමේදී තියෙන නිදහස බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන නිදහස වෙන කිසිම ආගමක පින්වත්නි ඇත්තේ නැහැ. එහෙනම් මේ පින්වත් පිරිස අනිත් කාරණේ තමයි හිතන්න ඕන බුදුරජාණන් වහන්සේ එහෙම ආරාධනා කරන්නේම බුදුරජාණන් වහන්සේගේ කාය කර්ම වාක් කර්ම ඒ තරම් පිරිසිදුයි. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ ආරාධනා කරන්නේ ඇවිල්ලා බලන්න විමසන්න. ඉතින් අන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් ඒ විදිහට විමසනකොට එයාට තේරුම් ගන්න පුළුවන් තථාගතයන් වහන්සේගේ කාය කර්ම නම් ඒකාන්තයෙන් යහපත්. තථාගතයන් වහන්සේගේ වාක් කර්මයේ කාන්තෙන් යහපත්. දැන් එතකොට මේ පින්නතුන් කල්පනා කරන්න මොනවාද කාය කර්ම? කාය කර්ම කියලා කිව්වේ භාග්‍යතුන් වහන්සේ ප්‍රාණඝාත වලින් වැළකෙන කෙනෙක්. අදත්තාදානෙන් වැළකෙන කෙනෙක්. ඒ වගේම තමයි කාම මිත්‍යාචාරයෙන් වැළකෙච්ච කෙනෙක්, භ්‍රමචාරියාව ගරු කොට වාසය කරන කෙනෙක්. ඒ කියන්නේ කය භාවිතා කොට මේ ලෝකේ යම් තාක් වෙන අකුසල් තියෙනවා නම් ඒ සියලු කාය අකුසල වලින් වැළකීච්ච කෙනෙක් තමයි භාග්‍යතුන් වහන්සේ කියලා කියන්නේ. ඒ වගේම තමයි වචනේ භාවිතා කොට මේ ලෝකේ වෙන යම් තාක් අකුසල් තියෙනවා නම් ඒ සියලු වාක් අකුසල් වලින් වැළකීච්ච කෙනෙක් තමයි භාග්‍යතුන් වහන්සේ. මොනවාද? බොරුව, කේලම, හිස් වචනය, පරුස වචනය කියන මේ වැරදි හතරෙන්ම වැළකිච්ච කෙනෙක් භාග්‍යතුන් වහන්සේ. එතකොට කෙනෙකුට චෝදනා කරන්න පුළුවන් කමක් නැහැ. භාග්‍යතුන් වහන්සේ කාය කර්ම වලින් අපිරිසිදුයි. වාක් කර්ම වලින් අපිරිසිදුයි. ඇයි එහෙම චෝදනා කරන්න බැරි? භාග්‍යතුන් වහන්සේ තුල එවැනි කාය වාක් කර්ම සකස් වෙන මානසිකත්වයක්වත් තථාගතයන් වහන්සේ තුල නැහැ. අපි දන්නවා එදා බෝධිද්‍රම මූලයේදී භාග්‍යතුන් වහන්සේ සම්පූර්ණයෙන්ම රාග දේශ මොහ භග්න කළා ප්‍රහාණය කළා භග්න කළා කියලා කිව්වේ වැමෑරුවා මොනවාද වැමෑරුවේ රාග දේශ මොහ කියන මේ අකුසලයන් උන්වහන්සේ මුලින් උපුටා දැම්මා දැන් අපි දන්නවා කෙනෙක් යමක් වැමෑරුවොත් ඒ වමාරන්නේ ඒ දේ පිළිකුලෙන්. ඒ දේ පිළිකුලක් නිසා තමයි වමාරන්නේ ඒ වමාරලා පිට වෙච්ච දේ නැවත කවදාකවත් අනුභව කරන්න පෙළඹෙන්නේ ආන් ඒ වගේ තමයි තථාගතයන් වහන්සේ එදා බෝධිද්‍රම මූලයේදී ਸਰවාකාරයෙන්ම කෙලෙස් ධර්ම ප්‍රහාණය කළා භග්න කළා මුලින් උපුටා දැම්මා ඒ වමාරපු දේ නැවත අනුභව කරන කෙනෙක් නෙවෙයි භාග්‍යතුන් වහන්සේ කියලා කියන්නේ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ ගැන කාය කර්ම වාක් කර්ම විමසනකොට අන්න කිසිම ආකාරයකින් කෙනෙකුට ඒ භාග්‍යතුන් වහන්සේ කාය කර්ම වලින් අපිරිසිදුයි වාක් කර්ම වලින් අපිරිසිදුයි කියලා කෙනෙකුට චෝදනා කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට විශේෂයෙන්ම අපි දන්න කාරණයක් තමයි බුදුරජාණන් වහන්සේව විමසන්න ආවා ගිහියෙක් අන්‍ය ශාසනයක සරණ ගියපු පාරාසරිය කියන බ්‍රාහ්මණයා සරණ කොටගත්ත උත්තර කියන මානවකතුමා මේ උත්තර කියන මානවකතුමා පාරාසරිය බමුණුතුමාගෙන් අවසර අරගෙන එනවා භාග්‍යවතුන් වහන්සේගේ එක අඩුවක් හරි හොයාගෙන එන්නම් කියලා මේ උත්තර මානවකතුමා පිටත් වෙනවා එතකොට මේ උත්තර මානෝක කියලා කියන්නේ බොහෝම ප්‍රඥාවන්තයි බොහොම විචක්ෂණශීලී ඒ වගේම තමයි හරි සූක්ෂමයි. එතකොට මොහුට පැවරිච්ච රාජකාරිය තමයි මොහු තව තව ශාසන හොයාගෙන ගිහිල්ලා ඒ ශාසනවල සාසුවරුන්ගේ ඉරියව් හොඳට පරීක්ෂා කරනවා. ඉරියව් හොඳට විමසනවා. විමසලා ඒ සාස්ත්‍රවරුන්ගේ නොයෙක් නොයෙක් අඩුපාඩු හොයා ගන්නවා. එතකොට මේ උත්තර මානවකයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟින්ම ඉඳිමින් භාග්‍යතුන් වහන්සේ ළඟින්ම ඉඳිමින් භාග්‍යතුන් වහන්සේගේ එක අඩුවක් හරි හොයාගන්නම් කියලා වාසය කරනවා. කොච්චර කාලයක්ද? මාස 7ක්. මාස 7ක් මේ උත්තර මානවකයා බුදුරජාණන් වහන්සේ එක්ක එකතම වාසය කරනවා හැබැයි භාග්‍යවතුන් වහන්සේගේ අංශු මාත්‍රයකවත් කාය කර්මයක් වාක් කර්මයක් මේ උත්තර මානවකයට අකුසල සහගත අධර්මවාදී එක ක්‍රියාවක්වත් එක වචනයක්වත් හොයාගන්න බැරි වුණා කියලා කියනවා. ඇයි එහෙම හොයාගන්න බැරි වුනේ? බුදුරජාණන් වහන්සේගේ එක කාය කර්මයක්වත් එක වාක් කර්මයක්වත් පින්වත්නි වැරදි සහගත නැහැ. නිවැරදි කාය කර්මමයි නිවැරදි වාක් කර්මමයි උන්වහන්සේගේ තුල තියෙන්නේ. දැන් කල්පනා කරන්න දවසක් ගත්තොත් ඒ එක ගෙදර වාසය කරන දරුවන්ට තමන්ගේ අම්මා තාත්තගේ අඩුපාඩු කීයක් නම් කියලා අහු වෙනවද? ඒ වගේම තමයි දෙමව්පියන්ට දරුවන්ගේ අඩුපාඩු කොච්චරනම් අරමුණු වෙනවද? දැන් සාමාන්‍යයෙන් වර්තමානයේ ගත්තොත් සමහර විට ගෞරවයෙන් ආශ්‍රය කරන තමන් ආශ්‍රය කරන ස්වාමින් වහන්සේලාගේ පවා ඇතැම් විට සමහර උදවිය අඩුපාඩු දකිනවා. සමහර විට ඒ අඩුපාඩු දැකීමෙන් සමහර විට අපහැදෙනවා. අනේ අපි මේ අසවල් ස්වාමින්වහන්සේ අසවල් ගුරුවරයා අසවල් කල්යාණ මිත්‍රයා කරගත්තා. නමුත් මුන්වහන්සේ මේ මේ විදිහට කතා කරනවා. මේ මේ විදිහේ වචන ප්‍රකාශ කරනවා. මේ මේ විදිහේ ක්‍රියාවන් තියෙනවා. කියලා සමහර විට අපහැදෙනවා. ඉතින් මේ උත්තර මානවකයාත් මොකද කළේ? බුදුරජාණන් වහන්සේගේ කුමන හෝ අඩුපාඩුවක් හොයා ගන්නම් කියලා උන්වහන්සේ ළඟින් ආශ්‍රය කළා. කොච්චර කාලයක්ද දවසක් නෙමෙයි දවස් දෙකක් නෙමෙයි මාස හතක්. හැබැයි අංශු මාත්‍රයකවත් අඩුපාඩුවක් හොයාගන්න බැරි උනායි කිව්වා. එහෙම අඩුපාඩුවක් හොයාගන්න බැරුනේ මොකක් නිසාද? භාග්‍යවතුන් වහන්සේගේ තුල එහෙම අඩුපාඩුවක් වෙන ස්වභාවයේ හිතක්වත් ඇත්තේ නැහැ. ඒ නිසා උත්තර මානවකයට නැවතත් හිස් අතිම්ම පාරාසරී බ්‍රාහ්මණය ළඟට යන්න වුණා. ඒ විතරක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ගැන තවත් විමසලිමත් වෙච්ච තවත් කෙනෙක් හිටියා. කවුද? ඒ තමයි පාපී මාරයා. දිව්‍ය පුත්‍ර මාරයා බුදුරජාණන් වහන්සේ ගැන හොයන්න පටන් ගත්තේ මහා බිනිස්ක්‍රමණය කරපු දවසේ ඉඳලා. මහා බිනිස්ක්‍රමණය කරපු දවසේ ඉඳලා බුද්ධත්වයට පත් වෙනකන් කොච්චර කාලයක් ගත වුණාද අවුරුදු 6ක් එතකොට කල්පනා කරන්ඩ අපේ භාග්‍යවතුන් වහන්සේ බෝධිසත්ව කාලයේදීවත් කායික වාචසික විතරක් නෙමෙයි පින්වත්නි මානසිකවත් වැරද්දකට ඉඩ තියලා නැහැ ගත වෙච්ච අවුරුදු 6 තුල. එතකොට මාරයා ඒක බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. මේ බෝධිද්‍රම මූලයේදී බුද්ධත්වයට පත් වුණායින් පස්සේ මාරයා බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා ස්වාමීනි ඔබ වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරපු දවසේ ඉඳලා මම ඔබ වහන්සේගේ සිතුවිලි මාත්‍රයකින් පවා අඩුපාඩුවක් හොය හොය ඉන්නේ. ඒ අංශු මාත්‍රයක වැරද්දක් මට අරමුණු වුණා නම් ඔබේ මුදුනටම ඒ අකුසල මුදුනටම පහර දීලා පලායන අදහසින් තමයි මම හිටියේ. නමුත් සිතුවිලි මාත්‍රයකින්වත් ඔබ වහන්සේගේ මට වැරද්දක් හමු වුන්නේ කියලා. එතකොට කල්පනා කරන්ද බෝධිසත්ව කාලයේදී බෝසතාණන් වහන්සේ තුල කාය වාක් මනෝ අකුසලයක් උනේ නැත්තම් ඒ ඒ වගේ අකුසලයකට ඉඩ තිබ්බේ නැත්තම් බුද්ධත්වයට පත්වෙච්ච ඒ ਸਰවාඥන් වහන්සේගේ ඒ හැසිරීම පිළිබඳව ආය කතා කරන්න දෙයක් ඇත්තේ නැහැ. ඒ වගේම මාර්යා සඳහන් කරනවා බුද්ධත්වයට පත් වුණාට පස්සෙත් අවුරුද්දක් යනකම් භාග්‍යවතුන් වහන්සේගේ පියවරක් පියවරක් පාසා ලුහු බැඳයි කියනවා. ඇයි භාග්‍යවතුන් වහන්සේගේ වැරද්දක් හොයන්න. භාග්‍යවතුන් වහන්සේගේ අඩුපාඩුවක් හොයන්න. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ අඩුපාඩුවක් හොයාගන්න බැරි වුණයි කියලා කියනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා එහෙනම් අන්න සාසූන් වහන්සේ නමක් හොයාගන්නකොට ගුරුවරයෙක් හොයාගන්නකොට කල්යාණ මිත්‍රයෙක් හොයාගන්නකොට විමසන්න කියනවා එයාගේ කාය කර්ම එයාගේ වාක් කර්ම මොකද ඒ කාය කර්ම වාක් කර්ම වලින් මැනගන්න පුළුවන් ඒවා අපිරිසිදු නම් ඒ ඒ කෙනාගේ ඒ தત્ත්වය මැනගන්න පුළුවන්කමක් තියෙනවා ඉතින් අන්නේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා ඊළඟට බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරනවා වියති මිශ්‍රක කර්ම බුදුරජාණන් වහන්සේ ගැන තියෙනවද කියලා හොයන්න කියනවා. වියති මිශ්‍රක කර්ම කියලා කියන්නේ මොනවද? විටක කාය කර්ම හොඳයි, තවත් විටක කාය කර්ම නරකයි. ඒ කියන්නේ දැන් සමහර අය ඉන්නවා වේලාවකට එයාගේ කාය කර්ම හොඳයි. ඒ වගේම තමයි වේලාවකට ඒ කාය කර්ම නරකයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට විමසන්න කියනවා භාග්‍යතුන් වහන්සේගේ කාය වාක් කර්ම වේලාවකට හොඳයි වේලාවකට නරකයිද මේ විදිහට විමසන්න කියලා කියනවා. එතකොට අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ ඒ කාය කර්ම වාක් කර්ම වේලාවකට හොඳ වෙලා වේලාවකට නරක වෙන දේවල් නෙමෙයි. යම් දවසක උන්වහන්සේ මේ ධර්මයේ තුල ස්ථාවර වුණා නම් ඒ ਸਰවාඥතාභාවය අවබෝධ කළා නම් එදා පටන් පරිණිරවාණයට පත් වෙනකන් උන්වහන්සේගේ කාය කර්මවල වාක් කර්මවල වෙනසක් තිබ්බේ නැහැ. ඇතුළත් පිටත් එක විදිහට වාසය කරපු උත්තමයන් වහන්සේ. දැන් මේ පින්වත් පිටිස කල්පනා කරන්න මේ ලෝකයේ කෙලෙස් බහුල චරිත බොහෝ විට ඇතුළත් පිටත් එක විදිහට නෙමෙයි ගත කරන්නේ. ඒ කියන්නේ පිටට සමහර වෙලාවට පෙන්නනවා වෙන රූපයක්. නමුත් Tamange ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ වෙනමම ප්‍රතිරූපයක්. රාග දේශ මොහ බහුලව ඉන්නවා නමුත් එළියට පෙන්නා හිටින්නේ මම රාග දේශ මොහ ප්‍රහාණය කරපු කෙනෙක් විදිහට. නමුත් තථාගතයන් වහන්සේ කියලා කියන්නේ එහෙම ඇතුළත් පිටත් දෙවිධයකට වාසය කරපු කෙනෙක් නෙවෙයි. ඇතුළත් පිටත් එකම විදිහට වාසය කරපු උතුමන් වහන්සේ නමක්. ඒ නිසා උන්වහන්සේ වේලාවකට කාය වාක් කර්ම පිරිසිදු වෙලා වේලාවකට කාය වාක් කර්ම අපිරිසිදු වාසය කළේ නැහැ. එතකොට කල්පනා කරන්න හැබැයි අපි බොහෝ වෙලාවට අපෙත් තියෙන ගතියක් බොහෝ විට ඒ කියන්නේ ගිහි සමාජයේ බොහෝ විට සමහර විට කෙලෙස් බහුල පුද්ගලයන් බොහෝ විට කරන දෙයක් තමයි තමන් gedara ඉන්නකොට අනිත් අයත් එක්ක බොහෝම සැඩපරුෂ විදියට හැසිරෙනවා. ඒ වගේම තමයි සමහර විට නොඑක ආකාරයේ අකුසල කර්මවල නිරත වෙනවා. අකුසල සාගත වචන කතා කරනවා. හැබැයි බාහිර සමාජයේදී තමන් බොහෝම සීලවන්තයෙක්, තමන් බොහෝම සංවර කෙනෙක් විදිහට පෙන්눔 කරන්න උත්සාහ ගන්නවා. එතකොට අන්න විටක කාය වාක් කර්ම අපිරිසුදුයි විටක කාය වාක් කර්ම පිරිසුදුයි. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් භාග්‍යතුන් වහන්සේ ගැන විමසනකොට අන්න භාග්‍යතුන් වහන්සේ ගැන එහෙම ඒ කෙනාට හොයාගන්න පුළුවන්කමක් නැහැ. භාග්‍යතුන් වහන්සේගේ කාය වාක් කර්ම හැම වෙලාවකම පිරිසිදුයි. ඒ වගේම ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට විමසන්න කියලා කියනවා මේ ඇති කරගත් කාය වාක් සංවරය මේ පිරිසිදු භාවය මෑතක ඉඳලා ඇති වෙච්ච දෙයක්ද බොහෝ කාලෙක ඉඳලා තියෙන දෙයක්ද කියලා පිරික්සන්න කියනවා විමසන්න කියලා කියනවා එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙකුට එහෙම විමසනකොට තථාගතයන් වහන්සේ ගැන තේරුම් ගන්න පුළුවන් තථාගතයන් වහන්සේ තුල තියෙනා වූ මේ පිරිසිදු භාවය බොහෝ කල් ඉඳලා තියෙන දෙයක්. කවදා ඉඳලාද උන්වහන්සේ මේ ਸਰවාඥතා ඥාණය ඇති කරගත්ත දවසේ ඉඳලා බුද්ධත්වයට පත්වෙච්ච දවසේ ඉඳලා උන්වහන්සේගේ තුල ඒ සංවරය පවතිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ යම් උපමාවක් දෙනවා එතනදී මහණෙනි ඊ타ම සුපේසල ශික්ෂාකාමී භික්ෂුවක් බොහෝම සංවර භික්ෂුවක් අතුලාන්තයෙන්ම පිරිසිදු හැඟීම් තියෙන භික්ෂුවක් යම් ආරණ්‍යක වාසය කරනවා ඒ භික්ෂුව ගැන විමසීමක් කරන්න යම් කිසි කෙනෙක් තමන් ඒ ආරණ්‍යයට ගිහිල්ලා ඒ ආරණ්‍යයේ ඒ භික්ෂුවත් එක්ක වාසය කරන සබ්‍රක්‍මචාරින් වහන්සේලා. ඒ කියන්නේ ඒ ස්වාමින් වහන්සේ සමග සම පැවතුම් ඇති. ඒ ස්වාමින් වහන්සේත් එක්ක එකට වාසය කරන අනිත් ස්වාමින් වහන්සේලාගෙන් ගිහිල්ලා අහනවා මේ භික්ෂුව බොහෝ කල් ඉඳලා මේ විදිහට සංවරද ඒ වගේම මේ භික්ෂුවගේ ජීවිකාව බොහොම හොඳද ඒ වගේම තමයි මේ භික්ෂුවගේ කාය කර්ම වාක් කර්ම කාලෙන් කාලයට වෙනස් වෙනවාද ඒ කියන්නේ වේලාවකට පිළිසිදුයි වේලාවකට අපිරිසිදුද ඒ වගේම මේ භික්ෂුව මේ ඇතුළත් පිටත් මේ විදිහට එකටම වාසය කරන කෙනෙක්ද කියලා ඒ සබ්‍රක්‍මචාරින් වහන්සේලාගෙන් විමසනවා එහෙම විමසනකොට ඒ ශබ්‍රාහ්මචාරින් වහන්සේලා උත්තර දෙනවා නම් මේ භික්ෂුව අපි දන්න කාලේ ඉඳලා කාය වාක් කර්ම බොහොම පිරිසිදුයි. ඔහු කාලයකට කාය කර්ම පිරිසිදුව කාලයකට කාය වාක් කර්ම අපිරිසිදුව වාසය කරන කෙනෙක් නෙවෙයි. ඒ වගේම තමයි ඔහු බොහෝ කාලයක ඉඳලා මේ කාය වාක් කර්ම බොහොම පිරිසිදුව වාසය කරන කෙනෙක් කියලා ඒ විමසන අයට දැනගන්නට ලැබෙනවා නම් අන්න ඔහු මේ අන්න ඔවුන් ඒ භික්ෂුව කෙරෙහි පැහැදෙනවා. ආන් ඒ වගේ යම්කිසි කෙනෙකුට තථාගතයන් වහන්සේ ළඟින්ම ආශ්‍රය කරන අයගෙන් තථාගතයන් වහන්සේ ගැන අහලා දැනගන්නකොට මොකද වෙන්නේ? ඔවුන්ට පැහැදීම ඇති වෙනවායි කිව්වා. මොකද දැන් මේ පින්වත් පිරිස දන්නවා මේ ලෝකේ වාසය කරන ගොඩාක් අයගේ චරිත බාහිර ලෝකයට එක විදියකට පෙන්නලා තමන් එක්ක එකට වාසය කරන අයට තමන්ගේ සැබෑ රූපය නිතරම ප්‍රකට කරනවා. ඔකට සමාජයේ ලස්සන කතාවක් තියෙනවා. ලෝකෙට පරකාසේ gederට මරගාතී කියලා සමාජ වචනයක් තියෙන්නේ. ඒ කියන්නේ තමන් එක්ක එකට වාසය කරන අයට තමන්ගේ ඒ ඇතුළ තමන්ගේ ඇත්ත ප්‍රකට කරනවා. හැබැයි ලෝකයාට ප්‍රකට කරන්නේ තමන් බොහෝම සීලවන්තයෙක්. තමන් බොහෝම ගුණවන්තයෙක් හැටියට වාසය කරනවා. හැබැයි ඒ තියෙන දේ නෙමෙයි ප්‍රකට කරන්නේ. ප්‍රකාශ කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ නිසා කෙනෙක්ගේ தත්ත්වය හොඳට තේරුම් ගන්න පුළුවන් අවස්ථාවක් තමයි ඒ කෙනාව ළඟින්ම ආශ්‍රය කරන අයගෙන් ඒ කෙනාගේ தත්ත්වය හොඳට තේරුම් ගන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙතනදී පැහැදිලි කරනවා තවදුරටත් විමසනවා ඔහුගේ ජීවිකාව. ඔහුගේ ජීවිකාව කොහොමද? ඔහුගේ පැවැත්ම කොහොමද කියලා ඒක නම පිරික්සනවා. එතකොට එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් තථාගතයන් වහන්සේගේ ජීවිකාව තථාගතයන් වහන්සේගේ පැවැත්ම ගැන යම්කිසි කෙනෙක් පිරික්සනවා නම් අන්න තථාගතයන් වහන්සේ තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ කාලයක් යනකොට ඒ කියන්නේ කෙනෙක් ප්‍රෝජ්ජාවටපත් වෙලා කාලයක් යනකොට ඔහුට පහළ වෙනවා ලාභ සත්කාර. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පහළ වෙනවා. මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පහළ වුණායින් පස්සේ අන්න ඒ කෙනාව තේරුම් ගන්න පුළුවන්. ඒ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නිසා ඒවා නිසා උද්දාමයටපත් වෙනවා නම් ඒ වගේම තමයි ඒ දේවල් වල ගිජු වෙනවා නම් කෙනෙක් අන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒක ඒ කෙනාගේ කාය කර්ම වලට විශේෂයෙන්ම ඒක ඒ කෙනාට ගැළපෙන දෙයක් නෙමෙයි. ඒක ඒ කෙනාගේ පිරිසිදුකමට ගැළපෙන දෙයක් නෙමෙයි. නමුත් භාග්‍යතුන් වහන්සේ කියලා කියන්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා විශේෂයෙන්ම ප්‍රතික්ෂේප කරපු කෙනෙක්. ඒ දේවල් වල නොඇලිච්ච කෙනෙක්. නමුත් මේ ලෝකේ ඇත පුද්ගලයින් ඉන්නවායි කියනවා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පහළ වුණායින් පස්සේ ඒ දේවල් වල ඇලෙනවා. ඒ දේවල් වල ගිජු වෙනවා. ඒ දේවල්ම අපේක්ෂා කරමින් වාසය කරනවා. විශේෂයෙන්ම ආචාර්යයන් වහන්සේලා බොහොම ලස්සන නිධාන කතාවක් විස්තර කරනවා එතනදී. විශේෂයෙන්ම ආචාර්යයන් වහන්සේලා උපහැරණ කතාවක් එතනදී ඉදිරිපත් කරනවා එක්තරා රාජ්‍යයන් දෙකක රජවරු දෙන්නෙක් මිත්‍ර රජවරු දෙන්නේ කාමයන් පිළිබඳව ආදීනව දැකලා මේ දේවල් අපිට කවදාකවත් එක විදියට භුක්ති විඳින්න පුළුවන් දේවල් නෙමෙයි කියලා ඒ වගේ ආදීනව දැනගෙන ඒ දේවල් පිළිබඳ කලකිරීමෙන් ඒ දේවල් අතහැරලා ඍෂි ප්‍රෝඥාවෙන් පැවිදි වෙනවා. එහෙම පැවිදි වෙලා වනාන්තරයක විශේෂයෙන්ම බොහෝම මේ දුෂ්කර වනාන්තරයක කල් ගෙවමින් වාසය කරනවා. මෙහෙම වාසය කරනකොට කාලෙන් කාලෙට මොකද වෙන්නේ මේ ඍෂිවරු දෙන්න ගම්මාන වලට වැඩම කරනකොට ඔවුන්ට කැඳ හම්බෙනවා. ඒ කැඳ පරිත්‍යාග කරනකොට වනාන්තරයේ ඉන්නකොට ඔවුන්ට කැඳ සකස් කරගන්න වෙනකොට ඒවට ලුණු හම්බෙන්නේ නැහැ. ඒ නිසා මොකද කරන්නේ? ඒ ගම්මුන් මේ ඍෂිවරුන් දෙන්නාට ප්‍රමාණවත් පරිදි ලුණු පරිත්‍යාග කරනවා. එතකොට එක තවුසෙක් ඒ ලුණු හරි කොටස් දෙකකට බෙදලා අනිත් අවසන් වහන්සේට පූජා කරනවා පිළිගන්නනවා කැඳවලට මිශ්‍ර කරගෙන වළඳන්ඩ එතකොට අර අනිත් තාපසයා මොකද කරන්නේ? ඒ තමන් තමන්ගේ කොටසෙනුත් භාගයක් දෙකට කරලා තියාගන්නවා ආයෙත් දවසක කැඳ හම්බුනොත් කැඳවලට ලුණු මිශ්‍ර කරලා ආහාරයට ගන්න පුළුවන් කියලා. එතකොට තවත් දවසක කැඳ හම්බුනායින් පස්සේ අර ඉතුරු කරගත්ත ඒ ලුණු වලින් අර අනිත් තාපසයන් වහන්සේට පිළිගන්නනවා කැඳවලට එකතු කරගන්න. එතකොට අනිත් තාපසයා විමසනවා ඔබට මේ ලුණු කොහෙන්ද? එතකොට ඒ තාපසයා කියනවා මම මේ දේවල් මතු ප්‍රයෝජනෙ පිණිස කියලා මේ දේවල් ඉතුරු කරගත්තා. ඒ කාරණේ කිව්වයින් පස්සේ ඒ ලුණු පිළිගන්නේ නැතුව ලුණු රහිතව මේ කැඳ අනුභව කරලා ඔහුගේ ජීවිතාව ගැන චෝදනා කරනවා. එතකොට ආචාර්යයන් වහන්සේලා එතන මතු කරනවා විශේෂයෙන්ම මේ ජීවිකාව ජීවිකාව කියලා කිව්වේ තමන්ගේ පැවැත්ම විශේෂයෙන්ම ඕනම කෙනෙකුට මේ ජීවිතේ අරගෙන යන්න අවශ්‍ය කරන හේතු හතරක් තමයි චීවර, පින්නපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය. එතකොට මේ දේවල් කෙනෙක් ලබා ගන්නකොට ඒ දේවල් ධර්මානුකූල විය යුතුයි. එතකොට දැන් භික්ෂුවක් මේ දේවල් ලං කරගන්නකොට භික්ෂුවට තියෙන ධාර්මිකත්වය කියලා කියන්නේ මොකක්ද? දැන් මේ පින්නතුන් දන්නවනේ භික්ෂුවකට රැකියාවක් කරන්න පුළුවන් කමක් නැහැනේ. එහෙම බුදුරජාණන් වහන්සේ අනුදැන වදාල්ලත් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ භික්ෂුවකට ජීවත් වීම පිණිස හදලා දුන්න ක්‍රමය තමයි ඒ සේන විශේෂයෙන්ම චීවර පින්නපාත සේනාසන ගිලානප්‍රත්‍ය කියන මේ දේවල් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නා චීවර ඕන්නම් පාංශකූලික චීවරේ පොරවන්න. ඒ කියන්නේ තැන් තැන් වල වැටලා තියෙන මිනිස්සු මේ තමන්ගේ අයිතීන් අතෑරපු රෙදි කෑලි තියෙනවා නම් ඒව එකතු කරලා හදාගන්න චීවරේ තමයි ඔබ බලාපොරොත්තු වෙන්න ඕන. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් දායකී ශ්‍රද්ධාවෙන් පූජා කරනවා නම් පිළිගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ පැවිදි වෙනකොට ඔබට ඉන්න තියෙන්නේ වෘක්ෂ මූල මුල් කරගෙන තමයි ඉන්න පුළුවන්. ඒ කියන්නේ ගහක් යට ඉන්න බලාගෙන පැවිදි වෙන්න ඕන. ඔබේ මේ පැවිද්දට තියෙන හේවන තමයි ඔබට වාසය කරන්න තියෙන ඔන්න උක්ෂ මූලය. හැබැයි යම් දායකෙක් ශ්‍රද්ධාවෙන් සේනාසනය කරලා පූජා කරනවා නම් පිළිගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට ලැබෙන ආහාර පින්ඩපාතය. ගෙයක් ගෙයක් ගානේ ගිහිල්ලා පිළිවෙලින් ලැබෙන ඕනම කටුක හෝ සුකුම හෝ ආහාරයක් පිළිගන්න පුළුවන්. හැබැයි යම් දායකයෙක් ඔබ ඉන්න තැනට ගෙනල්ලා පරිත්‍යාග කරනවා නම් ඒව ගන්න පුළුවන්. ගිලම්පස ඒ කියන්නේ Tamanට යම් රෝගාබාධයක් හටගත්තොත් ඔබ යැපෙන්න ඕන පූති මුත්ත බේසජ්ජයෙන්. පූති මුත්ත බේසජ්ජයෙන් කියලා කියන්නේ Tamanගේම මූත්‍ර වලින් සකස් කරගත්තු බෙහෙත් වලින් යැපෙන්න ඕන. ඒක ඇතැම් තැන්වල විස්තර කරනවා ගෝමූත්‍රත් අරලුත් මිශ්‍ර කරලා හදාගත්ත ඖෂධයක් ගැන. ඉතින් ඒකට යම් යම් මත තියෙනවා. නමුත් මෙන්න මේ විදිහට හැබැයි යම් කිසි ශ්‍රද්ධාවන්ත දායකයෙක් ඔබට ඖෂධ පරිත්‍යාග කරනවා නම් ඔබට බෙහෙත් කරනවා නම් ඒ දේවල් පිළිගන්න පුළුවන්. හැබැයි මෙතනදී කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඇතැම් අය තමන්ගේ පැවැත්ම පිණිස නැති ಗುಣ පෙන්නලා ඒ වගේම තමයි නොඑක් ආකාරයේ වැරදි ක්‍රම පාවිච්චි කරනවා නම් තමන්ට ලාභ සත්කාර ලබා ගැනීම පිණිස ජීවත් වීම පිණිස සිවුරු සේනාසන පින්නපාතේ ලබා ගැනීම පිණිස නොගැලපෙන දේවල් කරනවා නම් අන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ඔහුගේ ජීවිතාව අපිරිසිදුයි ඒ වගේම තමයි තමන්ට වැඩිපුර ලාභ සත්කාර ලබා ගැනීම පිණිස නැති ಗುಣ පෙන්නනවා නම් ඒ කියන්නේ මම මේ විදිහේ ආර්යයන් කෙනෙක් මම රහතන් වහන්සේලා අතර කෙනෙක් මම අනාගාමින් අතර ඉන්න කෙනෙක් යනාදි වශයෙන් තමා ළඟ නැති ಗುಣ ප්‍රකට කරලා පෙන්නනවා නම් අන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඔහු මේ විශේෂයෙන්ම වැරදි විදිහට ජීවිතය ගත කරන කෙනෙක්. ඔහුගේ ජීවිතාව පිරිසිදු නැහැ අපිරිසිදුයි. එතකොට බලන්න අර තාපසයන් වහන්සේලා දෙන්න අතර ඇතිවෙච්ච විවාදයක් තියෙනවා අර ලුණු කුඩු ටිකකට පවා සැකයක් ඇති වුණා මේක වැරදි විදිහට උපයාගත්ත දෙයක්ද මේක වැරදි විදිහට උපයාගත්ත දෙයක් නම් ඒ දේ මට එපා කියලා ඒ තරමට පවා ඒ ඍෂිවරුන් අතර පිරිසිදු භාවයේ ගැන යම් ආකාරයක විමසීමක් තිබ්බා එතකොට දැන් අතීතයේ අපේ මුතුන් මිත්තෝ ළඟ තිබුණනේ ක්‍රමයක් විශේෂයෙන් දැන් මේ පින්නතුන් දන්නවා විහාරස්ථානයට පවා ගිහිල්ලා එනකොට එළියට එනකොට විහාරයෙන් එළියට එන්න කලින් කකුල් දෙක පවා ගසලා තමයි එළියට එන්නේ. මොකද ඒ තරම් බයක් තිබ්බා මේ සාංගික දේවල් එළියට යන්න පුළුවන්. වැලි කැටයක් හරි එන්න පුළුවන් කියලා. ආන් ඒ වගේ හැම තැනම අපි පරිස්සම් වෙන්න ඕන. Taman ජීවත් වෙන්න විශේෂයෙන්ම සමහර දේවල් එකතු කරනවා. ඒ වගේම තමයි මුදල් උපයනවා. ඒ හැම තැනකදීම Tamanට තියෙන්න ඕන දෙයක් තමයි Taman හොයන දේවල් පිළිබඳව Tamanට තියෙන්න ඕන පුදුමාකාර සංවරයක්. ඒ වගේම තමයි අන් අයගෙන් කියන්නේ වැරදි විදිහකට මම අංශු මාත්‍රයක්වත් ලං කරගන්නේ නැහැ කියලා තමන්ගේ ළඟ තියෙන්න ඕන හැඟීමක්. එතකොට අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ ගැන විමසනකොට කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ ජීවිකාව අපිරිසිදුයි කියලා චෝදනා කරන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මගේ ජීවිකාව බෝධිසත්ව කාලයේ ඉඳලම පිරිසිදුයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන උන්වහන්සේගේ ජීවිකාව බෝධිසත්ව කාලයේ ඉඳලත් පිරිසිදුයි නම් බුද්ධත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේගේ ජීවිකාව ගැන චෝදනා කරන්න පුළුවන් කමක් නැහැ. අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අවසාන වශයෙන් ඒ විදිහට මම යෝජනා කරනවා බුදුරජාණන් වහන්සේගෙන්ම විමසලා මේ කරුණු නැවත දැනගන්න කියලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ වීමංශක සූත්‍රයේදී යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ කාය කර්ම වාක් කර්ම පිරිසිදුද අපිරිසිදුද කියලා විමසනවා. ඒ වගේම තමයි කාලයකට පිරිසිදුද කාලයකට අපිරිසිදුද කියලා විමසනවා. ඒ වගේම තමයි භාග්‍යතුන් වහන්සේගේ ජීවිකාව පිළිබඳ විමසනවා. මේ විදිහට විමසලා දැනගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ කොහොමත් බුදුරජාණන් වහන්සේගේ ගැන විමසනකොට බුදුරජාණන් වහන්සේගේ කාය කර්ම පිරිසිදුයි කියලා දැනගත්තත් නැවත බුදුරජාණන් වහන්සේගෙන්ම විමසන්න කියනවා භාග්‍යතුන් වහන්සේ තුල වැරදි කාය වාක් කර්ම වෙන ස්වභාවයේ යුක්ත හිතක් තියනවද කියලා විමසන්න කියනවා. එහෙම විමසනකොට බුදුරජාණන් වහන්සේ හේතු සහිතව බුදුරජාණන් වහන්සේ විස්තර කරනවායි කියනවා. ඇයි භාග්‍යතුන් වහන්සේගෙන් කාය මේ වැරදි කාය කර්ම වෙන්නේ නැත්තේ? වැරදි වාක් කර්ම වෙන්නේ නැත්තේ? ආන් එතකොට ඔහුට බුදුරජාණන් වහන්සේ ගැන අවබෝධයෙන් බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමක් ඇති කරගන්න පුළුවන්කමක් තියෙනවායි කියනවා. එතකොට දැන් මේ පින්නතුන් කල්පනා කරන්න ඕන දෙයක් තියෙනවා. අපි බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇති කරගන්න කරන දෙයක් තමයි බුද්ධානුස්සති භාවනාව. එතකොට මේ බුද්ධානුස්සති භාවනාව තුළිනුත් අපට වෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැන විමසීමක්. ඒක බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ දෙයක්. බුදුරජාණන් වහන්සේ ගැන හැඟීම අඩු නම් බුදුරජාණන් වහන්සේ ගැන මොකද කරන්න ඕන? බුදුරජාණන් වහන්සේ ගැන විමසන්න ඕන. විමසන්න විමසන්න බුදුරජාණන් වහන්සේ ගැන තියෙන පැහැදීම මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ විදිහට කෙනෙක් බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිලා බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරන්නට ආවොත් අන්න එයාට බුදුරජාණන් වහන්සේ ගැන ස්ථීර පැහැදීමකට එන්න පුළුවන්කමක් තියෙනවායි කියනවා. ඒ කියන්නේ ධර්මයේ ස්ථිර වෙනවායි කියනවා. ඒ කියන්නේ මොකක්ද? සෝතාපන්න භාවයේ පිහිටන්නට පුළුවන්කමක් තියෙනවායි කියනවා. දැන් මේ පින්නතුන් අහලා තියෙනවා සූරම් බට්ට කතාව. සූරම් බට්ට කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන ස්ථීර පැහැදීමට පත්වෙච්ච කෙනෙක්. බුදුරජාණන් වහන්සේ ගැන අවබෝධයෙන් සරණ ගියපු කෙනෙක්. ඉතින් බුදුරජාණන් වහන්සේ බොහෝම ශ්‍රද්ධාවෙන් ආශ්‍රය කරපු මේ සූරම්බට්ට දවසක් බුදුරජාණන් වහන්සේ සමග ධර්ම සාකච්ඡාවක යෙදිලා බුදුරජාණන් වහන්සේ එතනින් වැඩම කළායින් පස්සේ පාපී මායя කල්පනා කරනවා මේ සූරම් බට්ටගේ හිත වෙනස් කරන්න ඕන කියලා හිතාගෙන බුදුරජාණන් වහන්සේ ගැන ඇතිවෙච්ච බුදුරජාණන් වහන්සේ ධර්මයේ කෙරෙහිත් ඇතිවෙච්ච පැහැදීම නැති කරන්න ඕනේ කියලා හිතාගෙන මේ පාපී මායයට පුළුවන්කමක් තියෙනවා ඕනම කෙනෙකුගේ වේශයක් දරන්න. ඉතින් මේ පාපී මායя මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේගේ ඒ රූපකාය ඒ විදිහටම මවාගෙන සූරම් බට්ට ඉදිරියට ආවා. එතකොට සූරම්බට්ට කල්පනා කරනවා දැන් මේ ටිකකට කලින් බුදුරජාණන් වහන්සේ මාත් එක්ක ඉඳලා ගියේ. මට මාත් සමග ධර්ම සාකච්ඡාවේදීලා ගියේ. ඉතින් බුදුරජාණන් වහන්සේ නැවත වඩිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ සූරම්බට්ටේ බුදුරජාණන් වහන්සේගේ රූපයෙන්ම පාපී මාරයා ලංනිච්ච නිසා මේ පාපී මාරයා කියලා දන්නේ නැහැ. හැබැයි බොහොම ගෞරවයෙන් වන්දනා කරලා භාග්‍යතුන් වහන්සේට අසුන් පැනෙව්වා. එතකොට මේ පාපි මාරයා කියනවා බුදුරජාණන් වහන්සේ කියන විදිහට සූරම්බට්ට මම ආයෙත් ඔබ හොයාගෙන ආවේ මම අර කලින් කියපු ධර්ම කොටාසේ යම් වැරද්දක් තියෙනවා. ඒ තමයි මම ඔබට කලින් කිව්වා රූපය අනිත්‍යයි කියලා. මම ඔබට කලින් කිව්වා රූපය දුකයි. මම ඔබට කලින් කිව්වා රූපය අනාත්මයි. මම ඔබට කලින් කිව්වා රූපය අසුබයි. සූරම්බට්ට ඒ වෙලාවේ මම හිටියේ නියම සිහියෙන් නෙවෙයි. ඒක මට වැරදිලා කියවිච්ච දෙයක් මම ඒක වැඩි විමසලා කියපු දෙයක් නෙවෙයි. ඒ නිසා සූරම්බට්ට මම ඔබව නිවැරදි කරන්න ආවේ. ඒ නිසා රූපය අනිත්‍යයි නෙවෙයි රූපය නිට්ටයයි. රූපය දුකයි නෙවෙයි රූපය සැපයි. රූපය අනාත්මයි නෙවෙයි රූපය ආත්මයි. එල මේ විදිහට මොකද කරන්නේ? තමන් වහන්සේට කලින් වැරදුනාය දැන් මං මේ දේ නිවැරදි කරන්න ආවා කියලා ඇඟෙව්වා. සූරම්බට්ට කල්පනා කරනවා තථාගත වරුන්ට එකපාරක් කියපු දේ තවත් තරක වෙනස් කරන්න විදිහක් නැහැ. ඒ වගේම තමයි තථාගතවරු යමක් ප්‍රකාශ කළා නම් ඒක එහෙමමයි. කවදාකවත් වරදින්නේ ඒ නිසා මේනම් තථාගතයන් වහන්සේ වෙන්නට බෑ. අනිවාර්යයෙන්ම මේ ඇත්තේ මාර්යාම තමයි කියලා සූරම් බට්ටහන ඔබ මාර්යා නේද? ඔබ තථාගතයන් වහන්සේ නෙමෙයි ඔබ බොරුවක් කරන්නේ කියලා සූරම් බට්ට ඒ වෙලාවේ චෝදනා කරනවා. එතකොට අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් බුදුරජාණන් වහන්සේ ගැන ස්ථීරව පැහැදුනා නම් ඒක කිසිම කෙනෙකුට හොලවන්න පුළුවන් කමක් නැහැ. එතකොට කල්පනා කරන්න සූරම් බට්ටට බුදුරජාණන් වහන්සේ ගැන තිබ්බ අවබෝධය. එතකොට මේ සූරම් බට්ට රූපයට පැහැදිච්ච කෙනෙක් නම් ඒ වෙලාවේදී ධර්මයේ පිළිබඳ අපහැදෙනවා. නමුත් භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට පැහැදුන නිසා සූරම්බට්ට කොයිම වෙලාවකවත් බුදුරජාණන් වහන්සේට අපහැදෙන්නෙත් නැහැ ධර්මයට අපහැදෙන්නෙත් නැහැ සංඝයාට අපහැදෙන්නෙත් නැහැ දැන් අද කාලේ නම් බුදුරජාණන් වහන්සේගේ රූපකායම ඒ විදිහටම මැවිගෙන ඇවිල්ලා කෙනෙක් ධර්මයේ කියලා අධර්මයක් කිව්වත් සමාදම් වෙන ස්වභාවයෙන් යුක්තයි ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ විමසන්ද ධර්මයේ විමසන්ද විමසන්ද විමසන්ද තමයි ඒ කෙනාට යථාර්ථය තේරුම් ගන්න පුළුවන් ඉතින් මේ විමාංශක සූත්‍රයේ අරමුණ වෙන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ කෙනෙකුට නියම සාස්ෘවරේ, කල්යාණ මිත්‍රයේ, ගුරුවරේ තෝරගන්න පුළුවන් වෙන්නේ නිවැරදි විදිහට විමසන තරමටයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ විමාංශක සූත්‍රයේදී දේශනා කරනවා නිවැරදි ශාස්ත්‍රුන් වහන්සේ හඳුනගන්න. නිවැරදි විදිහට කෙනෙක් විමසනවා නම් අන්න ඔහුට මේ ධර්මයේ තුල ස්ථාවර වෙන්න පුළුවන් කියනවා. අඩුම ඒ කෙනාට සෝතාපන්න ආර්ය ශ්‍රාවක භාවයේ පිහිටන්නට පුළුවන් කියලා කියනවා. එහෙනම් මේ පින්වත් පිරිසට අපි ආරාධනා කරනවා මේ විමාංශක සූත්‍රයට අනුව භාග්‍යවතුන් වහන්සේ ගැන පැහැදීම ඇති කරගන්න භාග්‍යවතුන් වහන්සේව තේරුම් ගන්න මේ විමාංශක සූත්‍රයට අනුව බුදුරජාණන් වහන්සේව විමසමින් භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව ස්ථීර පැහැදීමකටපත් වෙමින් මේ ධර්මයේ තුල ස්ථාර වීමට ඒකාන්ත හේතු වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාශට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කං තුමන් පරන්ති ධර්ම ශ්‍රවණානි සංස බලයෙන්